එහෙනම් ටිකක් පහසුවෙන් ඉඳගෙන මේ කර්මස්ථානයේ වඩන්න. ඉතින් බලන්න සැහැල්ලුවක් හිතට ගතර දෙකට එනවද කියලා. ඉතින් එනවා නම් ඉතින් දැන් ටික ටික ඕක වැඩ කරනවා. ඉතින් නැත්තම් කලබල වෙන්න ඕනේ නැහැ. හිමින් නැවත නැවත බණ අහලා ඒ தත්ත්වය උදා කරගන්න උත්සාහ ගන්න. ඉතින් වෙන මොනව කරන්නද ඉතින්? සාදු සාදු සාදු රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා දේශගිනි නිවි නිවි නිවන් සුව දැනේවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනේවා සියලු ගිනි දැනි දැනි ද්වේෂ ගිනි නිවේවා නිවන් සුව දැනි දැනි මෝහ ගිනි නිවේවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවේ රාගගිනි නිවි නිවි නිවන් සුව දැනේවා දේශගිනි නිවි නිවි සුව දැනේවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනේවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා නිවන් සුව දැනි දැනි රාග ගිනි නිවේවා නිවන් සුව දැනි දැනි දේශ ගිනි නිවේවා නිවන් සුව දැනි දැනි මෝහගිනි නිවේවා නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවේවා රාගගිනි නිවේවා නිවන් සුව දැනේවා දේශගිනි නිවි නිවි නිවන් සුව දැනේවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනේවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා නිවන් සුව දැනි දැනි රාගගිනි නිවේ නිවන් සුව දැනි දැනි දේශගිනි නිවේවා නිවන් සුව දැනි දැනි මෝහගිනි නිවේ නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවේවා සාදු සාදු සාදු ඉතින් බලන්න තමන් මේ ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඉතින් මේ කර්මස්ථාන වඩනකොට මොකද්ද තමට දැනනවද එහෙම වෙනසක් ඒ විතේ එකපාරට එහෙම නොවුණා කියලා කලබල වෙන්නත් කාරි නෑ. ඉතින් පස්සේ හිමීට කරලා බලන්න මේවා. හැබැයි ඉතින් මේ කර්මස්ථාන වඩනකොට ඔබ වචන කිව්වට මුල්තන අදහස දෙන්න ඕන මොකේද? මුල්තන දෙන්න ඕන මොකේද? අදහසට. අදහස තුලින් තමයි මඟපල් ලබන්නේ. වචනේ ඕනේ. වචන පාවිච්චි කරන සිද්ධ වෙනවා. වචන පාවිච්චි කරාට අදහස හිතේ දුවන්න ඕන කර්මස්ථානයේ. ඒ කියන්නේ දැන් ඔබ මෙතෙක් අවබෝධ කරගත්ත යමක් වේද ඒක ඔය පුන පුනා මොනව කරනවද? සිහිපත් කරනවා. ඒකට තමයි ඔය භාවනාව වඩනවා කියන්නේ. ඒතර භාවනාවක් වඩන්නේ කොහොමද? ඒ තමන් ඒ අදහස තමන්ට අවබෝධ වෙලා නැත්තම්. ඉස්සෙල්ලා කලින් බණහලා අවබෝධ කරගෙන ඒ අවබෝධ කරත් යමක් වේද ඒක පුන පුනා වැඩිවීමට තමයි මාර්ගය වඩනවා කියන්නේ. දැන් අපි ඔතනින් මෙන්න මෙහෙම දෙකට අපි යොමු වෙමු. මේ ලෝකයක් ಜಾති තියෙනවා කියලා අපි කතා කරන්නේ මේ හැම දෙයක්ම ಜಾති. අපි හිතමු මෙහෙම එකක් හිතලා පොඩ උදාහරණයක් අරගෙන. අපි තුන් මිනිහෙක් බීලා වැටලා ඉන්නවාදී. අපි ඔය මොන ಜಾතිකයේද අපි කියන්නේ? අන ඌ මොන જાතිය මිනිහෙක්ද? ඩෝප් කාරයෙක්. එහෙම නැත්නම් බීපු මිනිහෙක්. අපි හිතමු උදාහරණයක් අමු දැකලා පුරුදු ඒවනේ ඕවා. දැන් මිනිහා ඔය බීපු මේ මත්පැන් බීලා මත් මත් වෙච්ච මිනිහෙක් මිනිස් ජාතිය බවට පත් උනේ මොකක් නිසාද? ඒ ඒකට ඒ ඒ බව ඒකට ඒ බවට ඔහු ටික ටික මොකක් වුණේ ඉඳද? මත්පැන් බොන්නෙක් බවට ඔහු කෙමෙන් කෙමෙන් මොකක් වුණේ ඉඳාද? පත් උණු නිසා. එහෙනම් ජාතියකට හේතුනේ මොකක්ද එහෙනම්? දැන් නිකන් හිතන්න. ඔහොම බොන මිනිහෙක් බවට බොන જાතිය මිනිහෙක් මත්පැන් බීලා විනාශ වෙන જાතිය මිනිහෙක් බවටපත් උනේ ඒ මොකක් වින්දාද? ඒ જાතියටපත් උනේ මොකක් වින්දාද? බව නිසා. ඒකට ඒකට ඇබ්බැහි ඌ බව නිසා, බොන්න යෙදුණු බව නිසා, ඒ සඳහා නිරත වූ බව නිසා. එහෙනම් යම් જાතියකට හේතුව මොකද්ද? භවය. එහෙනම් එයා බොන්න මත්පැන් බීමට කැමති කෙනෙක් බවට පත් උන නිසා තමයි මත්පැන් જાතිකයා බිහි වුනේ ලෝකේ. එහෙනම් ಜಾති කියන ඵලයට හේතුව මොකද්ද? භවය. දැන් තේරෙනවද ඕක? දැන් මහා ගොඩක් කටපාඩම් කරන එකක්ද? ඇයි මේ මත්පැන් බොන්නෙක් බවට මොහොපත් උනේ? ඒකට ඔහු දැඩි මොකක් තිබුණේ හින්දාද? දැඩි කැමැත්තක් ආසාව තුන. දැඩි කැමැත්තට ආසාවට ඒකට මොකේටද දැඩි කැමැත්තක් තිබුණේ? මත්පැන් බොන කෙනෙක් බවට පත් වෙන හරීම ඕනකමක් තිබිලා ඒකට එයා ඒකට ටික ටික ඒ පැත්තට මොනවා ගියාද? ඇදිලා ගියා ඒ නිසා. අන්න යම් පැත්තකට ඇදිලා ගියා නම් ඒකට කියන්නේ මොකද්ද? උපාදාන වුණා. ඒ කියන්නේ මොකද්ද? උපාදාන. එහෙනම් භවයට හේතුව මොකද්ද? උපාදානනේ. බලන්න මේක තේරුම් ගන්න බැරිද කියලා. ඇයි මේ මිනිස්සයා ඒ පැත්තට ඇදුනේ? එයා ඔය බොන තැන් එහෙම දැකලා ඒ ඒ තැන් හරීම මේ කොච්චර මේ බොන එක හරි වටිනව නේද කියලා එයා ඒ ඒ ඒ තැන් වලට මනසින් ඉස්සෙල්ලා මොකක් උනේ ඉඳද? ඇලුණා යා වුණා. එහෙනම් තැන් තැන් වල හාවි වුණා නම් ඒකට මොකද්ද කියන්නේ? තණ්හා. එහෙනම් මොන මොන මොන තැන් පිළිමද එයා දැකලා කරලා ඒ තැන් වලට මනසින් මොන වුණාද? අනේ මේක කොච්චර ෂෝක් වැඩද මොන එක කියලා ඒ තැන් වලට මොන වුණාද? හා වුණ නිසා. එහෙනම් උපාදානයට හේතුව මොකද්ද? තණ්හාවනේ. තණ්හාව කියන්නේ මොකද්ද? තැන් තැන් වල හාවීම. ඇත්තටම තැන් තැන් වල හාවීම තණ්හාව. උපාදානය කියන්නේ තණ්හාවේ මොන එකද? තණ්හාව බලවත් වුණාම මොකක් වෙනවද? උපාදානය වෙනවා. ඒ කියන්නේ තවත් විදිහින් කියනවනම් තණ්හාව නිසා ඇලෙනවා, උපාදානය නිසා බැඳෙනවා. ඒ කියන්නේ තවත් එක බල මොකක් වුණාද? බලවත් වුණා. එහෙනම් තණ්හාවේ බලවත් අවධිය තමයි මොකද්ද? උපාදානය. හොඳට තේරුම් කරගන්න. එහෙනම් තැනක ඇලෙනවට කියන්නේ මොකද්ද? තණ්හාව. ඇලිච්ච තැනට බැඳෙනවට කියන්නේ මොකද්ද? දැන් එහෙනම් ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ ওই දෙකෙන්? උපාදානද වෙන්නේ තණ්හාවද? අන්න එහෙනම් අපිත් එහෙනම් මනසේ යම් තැනකට ඇලුනා එතන හැලුනාට පස්සේ ඒක අතාරින්න දෙන්නේ නැත්නම් එතන මොකද කරන්නේ? බැඳෙනවා. එහෙනම් ඇලුනොත් ගලවන්න පුළුවන් බැඳුනොත් නම් ටිකක් ගලවන්න අමාරුයි. පේනුනේ යන ක්‍රමය බලන්න. මේ පටිසම්පන්න කියන පොතේ දින ගන්න මේක දැන්. මේ අපේ ළඟ තියෙන කන්නේද මම මේ මතු කරන්නේ. ඇයි තැත්තැන් වල හා උනේ ඇයි ඔය දැන් අපි ගත්තේ බොන තැනකනේ. ඇයි බොන තැන හොඳයි කියලා එයාට තේරුනේ. එයා දැක්ක බොනකොට එයාට මොකද්ද ලැබෙන්නේ? මහා වින්දනයක් ආස්වාදයක් දැනෙනා වගේ දැනුණා එයාට. එහෙනම් වින්දනේ ආස්වාදයට කියන්නේ මොකද්ද? වේදනාව. වේදනා තුන් වර්ගයක් තියෙනවා. සැප දුක් උපේක්ෂා මෙතන එයා දැක්කේ මොනකොට මොන වේදනාවක් ලබන්න පුළුවන්ද වින්දනයද සැප එකක් ලබන්න පුළුවන් කියලා දන්නා එහෙනම් තණ්හාවට හේතුව මොකද්ද වේදනාව වේදනාව කියවම මේ දුකම විතරක් නෙමෙයි සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියෙනවා එහෙනම් වේදනාව තණ්හාවට හේතුන මොකද්ද ඇයි මේ ඒ තැන් හොඳයි කියලා එයාට තීරණය කළ දුන්නේ කවුද ඇස කන නාසය දිවකය මන ඔන්න ඔය ටික ඒ ඒ එහෙනම් ඇහි ඒ ඒ ස්ථානයට මොනවා වුණාද දකින්න ලැබුණා කනට ඒවා අහන්න ලැබුණා. අන්න ඒවට කියනවා ඇහැට දකින කන්ට අහනේවට ආදීවට කියන මොනවා වුණා කියලාද? ස්පර්ශ වුණා. එහෙනම් එයාට මේ වේදනාවල් ලැබුණේ සැප වේදනාව ලැබුණේ ඒව පිළිබඳ මොනව කරේද? අසකන නාසය දිවකය මන මේ පැත්තට යොමු වුණා නිසා නේද? යොමු වෙනකොට කියන මොනව වෙනවා කියලාද? ස්පර්ශ වෙනවා. එහෙනම් වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය කරේ ඒ ඒ ඒ තැන්වලට අර ඇහැ කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රිය ටික ඒවට මොනෝ කළ හින්දාද යොමු කළ හින්දා නේද ඒක දැක්කේ ඇහි බොන තැන් පිළිබඳ ස්පර්ශයක් අඩගත්තේ ඇහැ ඒකට මොනෝ හින්දාද යොමු කරා නේද යොමු කරනවට කියන්නේ මොකද්ද ඉන්ද්‍රිය යමකට යොමු කරනවට කියලා මං කිව්වනේ අද ඒකට මොනෝ කරනවා කියලාද ආයතන ගන්නවා එහෙනම් ඉන්ද්‍රිය මොනෝ කළාද ඒකට අන්න ආයතන කළා එහෙනම් එහෙනම් ඇයි ස්පර්ශ හටගත්තේ සලායතන නිසා ඇයි සලාය ඇයි ඒ පැත්තම බැලුවේ? ඇයි මේ මල්ලාසනයක් තියෙනවා? ඒව දැක්කේ නැත්තේ ඇයි? ඇයි ඒ පැත්තට මේ ආයි ස්පර්ශ මේ ආයතන කරේ? එයා නැමිලා ඉන්න මොන පැත්තරද? බොන එක තමයි හොඳ කියන අදහස එයාගේ ඔළුවට වැටිලා ඒ නිසා එයා ඒ පැත්තට මොන පැත්තටම නැමුණු නිසා අන්න යම් පැත්තකට දැමිලා රූප ඒ පැත්ත මතුවෙනවා නම් ඒකට කියන්නේ මොනවද? නාම රූප. එහෙනම් මේ සලායතන වලට හේතුව මොකද්ද? නාම රූප. කවුද එයා ඒ පැත්තට නැව්වේ? එයාට කවුද කිව්වේ ඒ පැත්තට? එයාගේ ඔළුවට වැටුණා බොඩ එක හරි හොඳයි කියලා. අන්න එනම් ඔළුවේ වැඩ කරන යම් ශක්තියක් නිසා තමයි ඒ පැත්තට නැව්වේ. එහෙනම් වෙන පැත්ත කරන්න මන්න තිබුණේ. ඔළුවේ වැඩ ඔළුව වැඩ කර පැත්තටම තමයි නමන්නේ. ඔළුවේ වැඩ කරන ශක්තියට කියන්නේ මොකද්ද? විඥාණය. එහෙනම් නාම රූපයට හේතුව මොකද්ද? විඥාණය කියන්නේ ඇත්තටම ප්‍රකෘති ඥානයක්ද ඕක විකෘති ඥානයක්ද? අන්න දැක්ක නේද? ඒ කවුද ඒ විකෘති ඥානය හැදුනේ මොකක් ඇයි ඔළුවේ ඕක හැදුනේ? එයා වැඩ කළ වැඩ කරේ මොන පැත්තටද? මොන පැත්තටද වැඩ කරේ? ඔය ඔය ඔළුවේ ඕක හැදෙන්න ඔය ඔය ශක්තිය හදන්න හේතුව ඔය විඥාන ශක්තිය හදන්න හේතුව එයා වැඩ කටයුතු කරේ හිතුවේ කිව්වේ කලේ ඔක්කොම මොන පැත්ත හොඳයි කියලාද? අන්න මොන පැත්ත හොඳයි කියනමයි අදහස් ගත. එහෙනම් ඒකට මොකද්ද කියන්නේ? සංකාර. එහෙනම් සංකාර තමයි මොකේට හේතුවද? විඥාන හැදෙන්න හේතුව. සංකාරකලයයි. ඇයි එහෙම වඩපිළිවෙලකට බැත්තේ? එයාට ඔළුවට වැටුණා බොන එක කොයිතරම් කොල්ලෝ කරන කොච්චර වැදගත් වැඩක්ද කොල්ලෙක් වුණාම ටිකක් බොන්න එපාද කියන එක ඔළුවට වැටුණා හින්දා. එහෙනම් ලෝකේ යමක් හොඳයි කියලා වැටුණා නම් ඒකට කියන්නේ මොකද්ද? අවිද්‍යාව. ඇයි ලෝකේ හොඳයි කියන එක අවිද්‍යාව උනේ ඇයි? ලෝකේ මොකක් මොකද්ද ලෝකේ ගැන අපේ නිගමනය? අනිත්‍යයි ආ එහෙනම් ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ ලෝකය සාරයි කියන එකද විද්‍යාව ලෝකය අසාරයි කියන එකද විද්‍යාව එහෙනම් ඔබ මෙතෙක් කලක් හිටියේ ලෝකය සාරයි කියන තැනද අසාරයි කියන තැනද මෙතෙක් කලක් හිටියේ කොහෙද සාරයි කියන තැන එහෙනම් හිටියේ විද්‍යාවේද අවිද්‍යාවේද එහෙනම් ඔබ අද මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා අවබෝධ කරගත්තා නම් ඔබ මොකෙන්ද මොකට ආවේද අවිද්‍යාවෙන් මොකක් උදව් කරගත්තාද? විද්‍යාව උදා කරගත්තා. එහෙනම් ලෝකේ යමක් හොඳයි කිව්වොත් ඒක විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. එහෙනම් එහෙනම් ලෝකේ සියලුම රසායනික භෞතික ආර්ථික සියලු විද්‍යාවන් කියන්නේ ඇත්තටම බුදුදහමට අනුව මොනවද? අවිද්‍යාවයි. ඒවා ලෝකේ යම් තැනක් හොඳයි කියලා හදන ඒවා. එහෙනම් ලෝකේ එකම එක විද්‍යාවයි තියෙන්නේ මොකද්ද ලෝකේ තියෙන විද්‍යාව? ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. අන්න විද්‍යාව. එහෙනම් ඒක අවබෝධ වෙන්නේ කාගෙන්ද? කලන මිතුරු හමු වුණු දවසට. කලන මිතුරු අසුර හමු වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ විතරයි ඔය අවිද්‍යාවෙන් යා මොකක් උදා කර ගන්නවද? විද්‍යාව උදා කරන අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් ලෝකේ යමක් යම් යම් જાතියක් ලෝකේ ගොඩනගුවා නම් මොකද්ද මුල් උනේ ඒකට? ලෝක සත්‍යෝග්ගේ මොකද්ද මුල් උනේ? දැන් අර පැත්තක හොනෙන් ಜಾතිනේ හටගත්තේ. ಜಾති හටගන්න හේතුව ඇවිල්ලත් මෙහෙම වැල වගේ ඇවිල්ලා මොකෙන්ද පටන් ගත්තේ වැඩේ? එහෙනම් මේ ලෝකය නිර්මාණය කර කර ඉස්සරහට ගෙනියන්නේ කවුද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් හොඳයි හොඳයි කියලා පෙන්නනෝ තණ්හාවෙන් ගිලේ තැන් තැන් වල මොකද වෙන්නේ? හා වෙනවා. එහෙනම් ලෝක මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්නේ මොකද්ද? අවිද්‍යාව සහ තණ්හාව. එහෙනම් දැන් කියන්නේ අවිද්‍යාව හේතුවෙන් මොකද්ද ලෝකෙ මිනිසු කරන්නේ? සංකාර කරනවා. සංකාර හේතුවෙන් මොකද්ද හිතේ හටගන්නේ? විඥාන ශක්තිය හටගන්නවා. විඥාන හේතුවෙන් එයා ඒ පැත්තටම මොකක් කරනවද? නමනෝ නාම රූප හටගන්නවා. නාම රූප හටගත්ත පැත්තට නැමුණු පැත්තටම ඇසකරනාසය දිවකයත් මොනව කරනවද? ආයතන ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? නාම රූප වලින් සල ආයතන. සලායතන වලින් කරගන්නේ මොකද්ද? මේ පැත්ත හොය හොය ඒවට අදාළ ඒවා මොනව කරගන්නවද? ස්පර්ශ කරගන්නවා. එහෙනම් සලායතන නිසා ස්පර්ශ හට ගන්නවා. ස්පර්ශ කරගත්තේ මොකටද? වින්දනයක් විඳින්න. ස්පර්ශ නිසා මොකක්ද හටගන්නේ? වේදනාව. වේදනාව හොඳනම් සුඛනම් එතෙන්ට මොකක් එනවද? ඇලෙනවා. තැන් තැන් වලට හා වෙනවට කියන්නේ මොකද්ද? තණ්හා. තණ්හාව බලවත් නම් තවස් හැපනම් ඒක අතාරින්න ආයතන මොකක් කරගන්නවද බැඳෙනවා උපාදාන උපාදාන වුණොත් දැන් ඒ එයාගේ බලාපොරොත්තු වුණු බවට කෙනා බවට පත් වෙනවා. මොකද්ද හැදුනේ? බව. බව නිසා ඊට පස්සේ මොකද්ද හටගන්නේ? ඒ ජාතිකයා බිහි වෙනවා. එහෙනම් දැන් කියන්නකෝ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය ස්පර්ශෝ නැත්නම් පස් පස්ස කියන්නේ ස්පර්ශ කියන්නේ දෙකම එකයි. තමන්ට කැමති එකක් ගන්න. සලායතන පත්‍ය ස්පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති එහෙනම් ලෝකෙට යම බේ වුණා එහෙනම් ලෝකෙ අවිද්‍යාව ලෝක සත්‍යයේ කොහෙද තියෙන්නේ හිතේ අවිද්‍යාව හටගන්නේ කොහෙද හිතේනේ හටගන්නේ අවිද්‍යාව ජාතිය පහළ වෙන්නේ කොහෙද ලෝකේ එහෙනම් ලෝකෙ නිර්මාණය කරන්නේ කවුද හිත ඒක නිසා අග්ගව මොකද්ද බුදුහාඳුරෝ මනෝ පොබ්බං ගමාන. ඒ අද ඔය කියන්නේ හැම එකටම පුතේ හිත මුල් වෙනවා කියන එක නිකන් ලෞකික තේරුමක්. ධම්මා කියන්නේ මොනවද එහෙනම්? ධම්මා කියන්නේ ධර්ම නෙමෙයි. ධම්මා කියන්නේ ප්‍රෝටෝන් සද කීවිදින් කියන නැත්නම් මොකද්ද? පරමාණුව ලෝකයේ තැනුම් ඒකකය. ඒකත් මේ විද්‍යාවේ හොයාගත්ත රසායන විද්‍යාවේ පරමාණුව නෙමෙයි බුදුහාඳුරන් දැක පරමාණුව. ඒිනුත් කෝටියෙන් පංගුවක් තරම් කුඩා එක. ඒකට කියන්නේ සු මොකද්ද? සු සුද්ධාෂ්ටකය සුද්ධාෂ්ටකය කියන්නේ සුද්ධ වූ අටක ගති අටක් එකතු එකතු වෙලා තමයි ওই පරමාණු හැදෙන්නේ. මොකද්ද ඒ ගති අට? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන අට එකට එකතු වෙලා එයින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ අවිද්‍යාවේ ගති හතර වන්න ගන්ධ රස ඕජා කියන්නේ තණ්හාවේ ගති හතර අවිද්‍යාවේ සහ තණ්හාවේ ගති හතරයි ගති හතර එකතු වෙලා ගති අඩක් හැදිලා හැදෙන පරමාණුවක්. ඒ පරමාණුවේ ගති වෙන් කරන්න බෑ. ඒවා අවිනිබ්බෝගයි. ඒ අටකින් හැදෙන ඒ න්‍යාය අටෙන් හැදෙන පරමාණුට කියන නිය න්‍යා අටක ශක්තිය න්‍යා අට නොහොත් මොකද්ද? නස්තිය. නස්තිය කියලා එකක් නැහැ. ඔන්න ඔය න්‍යාය අටේ ශක්තිය ගැදෙන්නේ. කොහෙද තියෙන්නේ පරමාණු නස්තිය? අර ඉතින් රූපතරහන් වල ඇඳලා පෙන්නනවා. න්‍යාය අටක ශක්තියෙන් හැදෙන්නේ. ඔය න්‍යාය අට කොහෙන්ද ලෝකෙට ආවේ? ඔය ගති අට කොහෙන්ද ආවේ? එදා මේ ලෝකය විනාශ වුණු දවසට මේ ලෝකය අන්තකල්ප 20ක් විනාශ වෙනවා. 20ක් විනාශ වෙලා පවතිනවා. 20ක් ගොඩ නැගෙනවා. 20ක් ගොඩ නැගිලා පවතිනවා. මේ යන්නේ මොන 20ද මේ යන්නේ? මේ පවතින 20 කෙලවර යන්නේ අග. මොකද මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ මේක විනාශ යන්නේ විනාශ වෙන අන්තකල්ප විස්සට. ඕම ඕම කියලා ලෝකේ විනාශ වෙන. මොකද ලෝකේ විනාශ වෙන්නේ ඇයි? ලෝකේ විනාශ වෙන්නේ ලෝකේ ඇයි සදාතනික නොවෙන්නේ? ලෝකය කියන්නේ මොකක් වෙච්ච එකක්ද? නිර්මාණය වෙච්ච එකක්. මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එහෙනම් ඒකට අදාළ ආයු කාලය එහි ශක්තිය තියෙන තාක්කල් විතරයි පවතින ඉරහඳ තාරකා පවා එහෙනම් මොනව වෙච්චද ඔක්කොම? මිනිස්සු විසින් මොනව කරපු ඒවද? මනසින් නිර්මාණය කරපුවා. ඒ ඇයි කොහොමද මේ ලෝක විනාශ වෙලා ආබස්සර බඹලෝකට ගියාම සියලුම සත්වයෝ ඒ එතන ඉන්නේ කිරණ කයකින් ඉන්නේ. වැඩි විස්තර සඳහා අග්ගන්න සූත්‍රය කියවන්න. අග්ගන්න සූත්‍රය කියවන්න. කිරණ කයෙන් ඉන්න සත්වයා එන්න එන්න ටික ටික එනකොට ඒ අර පෙර පුරුදු ගතියට ආස්වාද ඕන වෙනවා. එයා ආයි සත්වයන්ට මොකද්ද ටික කලක් යනකොට ඕන වෙන්නේ? ආස්වාදයන් ඕන වෙනවා. ඒ කියන්නේ සැපක් ආස්වාදයක් ගන්න. ඇයි එහෙම එකක් හිතුනේ? පෙර සංසාර ගමනේ සසරේ පුරුද්ද නිසා. දැන් ඒගොල්ලෝ කිරණ කයකින් ඉන්නේ ස්වයං ප්‍රභාලෝකෙන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ එනකොට අන්න ඒ අයට මොකක් වෙනවද? නිකන් ආස්වාදයක් තිබුණොත් ඒකේ අපිට වෙලෙන්න වෙලි වෙලි ඉන්න පුළුවන් කියන අදහසක් හිතට එනවා. ආස්වාදයක් තියෙනම් ඒ කියන්නේ මට අපිට වෙලි වෙලි ඉන්න තිබුණා නම් කියලා බොහෝ සත්‍යයන් ගන්න ඒ අදහස නිසා අන්න වෙලෙන අන්න යමක් ලෝකේ තියෙනම් ආස්වාද සඳහා ඒකේ ස්පර්ශ කර කර වෙලි වෙලි ඉන්න ඕන ගතියට කියනවා එහෙනම් ඒක ඒක අවියක් කරගන්නවා ආස්වාදය සඳහා. එහෙනම් ලෝකේ යමක් තියෙනම් ඒක වෙලි වෙලි ආස්වාද ගන්න ගතියට කියනවා මේ වෙලෙනවට කියනවා පට ඒක අවියක් කරගන්නවට කියනවා අවි. පට අවි පටවිය හැදෙන ලෝකේ. ඉතින් මම දන්නේ මේ තේරෙනවා විතරක් ගන්න නැත්තම් අත්තලා දාන්න. මේ ටික මම කරේට වැඩක් නැහැ මේ වෙච්චර. ඊට පස්සේ පටාවි නිසා ලෝකේ ආස්වාද භුක්තිය සඳහා මේ ලෝක සත්ව යම් යම් දේවල් තෝ හොයනෝ. ඊට පස්සේ හොයන හොයන හේ තමාගේ ගාවට ඒව ඇදලා ගන්නෝ. ආස්වාදය ගැන ස තමා වෙත ඇද ගැනීමට තමයි ආස්වාදය කියන්නේ. ආස්වාදය සඳහා දැන් අදින අදින එකෙන් ඒගොල්ලන්ට හරීම ආස්වාදයක් ලැබෙනවා. ආපු ආපු දේවල් වලින් පෝෂණය වීම නිසා මොකද ඇදෙන්නේ? ආපෝ කියලා එකක් ඇදෙන ලෝකෙ. අන්න ගතිය ඇදෙන හැටි. ඊට පස්සේ ඒව ගත්ත ඇදලා ගත්තට පස්සේ දැන් ටික කලක් භාවිතා කරනකොට ඔయిత ඒගොල්ලන්ට හිතෙනවා ඕ ඔහොම නෙමෙයි ටිකක් හොඳට සයින් එකට උමට්ටම් වෙලා තිබුණොත් මේව නියමයිනේ. තව ටිකක් ආස්වාද දැනගන්න කියලා ඒව උපමට්ටම් කරලා ගන්නවා. අද ඔකට කියනවා මොකක් හරි හැදුවා මොන මොන මොනවා හින්දාද මාකට් එකක් තියෙන බඩුවල පිරිසින්න එක නේද? අන්න ඒක තමයි එදා හදන්නේ. ඒකේ මුල. ඒක නිසා අරව රත් කළා කියලා රත් කළා නෙමෙයි. ඒව උපමට්ටම් කරලා ගන්න හැඩයට කියන්නේ මොකද්ද? තේජෝ ගතිය. පඨවි ආපෝ තේජෝ ඊට පස්සේ ටික කලක් ඕවා පරිහරණය කරන ලෝක සත්‍යොන්ට හිතෙනවා මේක නිකන් තියම් මෙහෙම පරිහරණය කරනකොට කිසිම ආස්වාදයක් මදි මේව ටිකක් එහෙට මෙහෙට මොන කර කරද පරිහරණය කරන්න ඕන හොල්ලලා දඟලලා පෙල්ලලා කියලා හිතෙන කාලයක් එනවා අන්න මොන ගතියද චලනය වෙන ගතිය වායෝ බලන්න මේ ලොකු ඉතින් ඕක කුණු හරබේ කියලා හිතන්න එපා ඔහොම තමයි ලෝක නිර්මාණය වෙන්නේ මෙන්න බලන්න ලෝකේ ගති හතරක් නිර්මාණය වෙන හැටි. ඔය ගති හතරම මොනවා හින්දාද හැදුනේ? මෙන්න මේ යමක් හොඳයි හොඳයි කියන බලාපොරොත්තු වෙන නිසා ඔය මොන මොකේ තීරණද ඔක්කොම? අවිද්‍යාවේ තීරණ. එහෙනම් ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගති හතරක් හදගන්නෝ හිතේ. ඒ හිතේ ගති හතරට මොකද වෙන්නේ? එළියට එනවා සුද්දාස්තක විදියට. ඒ ගති හතරට හරියන ගති හතරක් ලෝකේ නිර්මාණය වෙනවා මොනවද? පස්, ජල, ගිනි, සුළං. අන්න පෘථුවිය හැදිලා ඉරහඳ තාරකා හැදිලා ඔක මම මේ ඉතා කැටියෙන් කියන්නේ මහා දිග විස්තර ලෝක මේ අන්තකල්ප ගානකදී වෙන දෙයක්. එහෙමම තමයි ලෝක නිර්මාණය වෙන්නේ. ඔන්න ලෝක නිර්මාණය වෙන හැටි වැඩිදුර විස්තර සඳහා ආග්ගන සූත්‍රය ගන්න ඔය ඩෝල්ටන්ගේ පරමහන් මේ මේ මොකද්ද මේ ඩාවින්චිගේ වාදය නිකන් මනං කල්පිත එක වාදයක්. ලෝක නිර්මාණය වෙන හැටි විනාශ වෙන හැටි සියල්ලම තියෙන්නේ අග්ගන්න සූත්‍රය. එහි යන්න ඔය නිරුක්ති පවා තියෙනවා. ඒවා කියවන්න ඉතින් ඔය ත්‍රිපිටක හොයාගන්න පුළුවන් ඕන තරම් දැන් අද. ඒව අරගෙන මාන මම ඔය ගොඩක් එහාට යන්නේ නැහැ. උතරින් එහාට ඉතින් ටිකක් ගැඹුරු ඉතින් ඒව පස්සේ අහන්න එක දවසෙම ඕනේ නැහැ. දැන් අපි අර කතා කර කර හිටියානේ. එහෙනම් ලෝකේ ලෝක සත්‍යෝගේ හිත් තුල තියෙන මොකක් නිසාද ලෝක නිර්මාණය වෙන්නේ? අවිද්‍යාව නිසා. ආපෞසරයක් කියන්න බලන්න පියවරල් ටික. දැන් ඔක ලියන්න ඕනද කොහේ හරි? මේක කටපාඩමක් දෙන්නේ දැන් මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් දෙන්නේ. අන්න ඒකයි ගන්න ඕන. එහෙනම් අවිද්‍යාව පත්‍යා සංකාරා සංකාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලායතනං සලායතනපච්චයා පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදාන උපාදානපච්චයා භව භවපච්චයා ජාති ලෝකේ ජාතියක් හටගත්තා නම් එහෙනම් මොකක් මොකක් නිසාද ඕක හටගත්තේ අවිද්‍යාව නිසා අර සංකාර කළ හදපු එනර්ජි එක මොකක්ද එනර්ජි කියන්නේ? විඥාන ශක්තිය. ඒ ඒ එනර්ජි නැමැති විඥාන ශක්තියෙන් තමයි මේ ශක්තිය එහාට ගෙනිහිල්ලා භවය හදලා ಜಾති හදන්නේ. එහෙනම් ලෝකේ යම් කොච්චර ශක්තියකින් ලෝකේ යමක් ಜಾතියක් හැදුවත් ඒකට හිමි ආවුස මොකද වෙන්නේ? ගෙවිලා ඉවර වෙනවද නැද්ද දවසකදී? එහෙනම් ඒ හදන සියලු ಜಾති මොකද වෙන්නේ දවසක? ජරා මරණයටපත් වෙනවා. එහෙනම් ಜಾතිපත්ත්‍යා ජරා මරණං. ජරා මරණයට හොඳ ප්‍රිය එකක් නම් මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෝ හැදෙන කොට නැගෙනව අපෝ හිතේ ශෝක කියන්නේ මොකද ඒක ගන්නෙ කොහොමද අපි තේරුම් ගන්නෙ කොහොමද ශෝක වෙනවයි කියන්නේ දැන් ඔන්න මලගයක් ඔන්න තමන්ගේ ළඟම යාළුවෙක් හරි කවුරු හරි මැරුණා කියලා කෝල් එකක් එනවා ඒ වෙලාවේ මොකද හටගන්නේ ශෝකය හිතේ ඊට පස්සේ යනවා දුවනෝ ඒ දැන් ඒ ගෙදරට ඉක්මනින් යනකොට දැක්කම් මිනිහ දැන් මොකක් වුණා ශෝකය අඩු වුණාද වැඩි වුණාද පරිදේව වුණා පරිදේව වෙනවා කියන්නේ වැඩි වෙනවා. ශෝක පරිදේව කොච්චරද කියනවා දැන් දැන් මොකද වෙන්නේ? කලන්තේ හැදිලා වැටෙනවා. දරා ගන්න බැරුව දුක. දැන් කොහෙටද එතකොට හිතට දැනුණු දුක දැන් කොහෙටද දැන්ලා තියෙන්නේ? කයටත් දැන්ලා. අන්න ඒකට දුක්ඛ කියනවා. ශෝක පරිදේව දුක්ඛ දැන් අහනෝ ඉතින් ගෙදරින් ඇවිල්ලා අහනෝ මේ කෝ යතුරු අර ෆෝන් එක මොකක් හරි අහනෝ දැන් ඒක මොකක් මතකද නෑ දැන් මොකද ඉන්නේ දෝ මන අස්ස දෝ කියන්නේ දෙක මන කියන්නේ මනස අස්ස කියන්නේ අසුරු කරන්නේ හොඳ මනසක් නෙවෙයි දැන් අසුරු කරන්නේ මොකද්ද දෙවනි මනස අසුරු කරන ඉඳ කියන්නේ මොකද්ද දෝ මන අස්ස දැන් කන්න කොට කන්න බෑ නැගිටින්න කොට නැගිටින්න බෑ දැන් දුක වැඩි කාගේ හරි දැන් උදව්වක් පිටින් ආයාසයක් ඕනද නැද්ද උදව්වක් උපකාරයක් පිටින් ආයාසයට කියන්නේ මොකද්ද උප ආයාස උපායාස ඔන්න ශෝක වෙනකොට වෙන ටික ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්ස, උපායාසය කියන සමස්තයක් විදිහට ගත්තම ඔක්කොම මොනවද? මහා දුක් ගොඩක්. දැම්මට කියන්න එකම එක දෙයක් ආපහු මෙන්න මේ පියවර වල ටික මාත් එක්ක කියාගෙන යන්න. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ ජරා මරණ පත්‍යා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැමැති හුදු දුක් රැස පොඩ්ඩක් මට මුල කියන්නකෝ මොකෙන්ද පටන් ගත්තේ අවිද්‍යාව අවිද්‍යාවෙන් මොකද්ද දුන්නු තීරණය හොඳයි කියලාද සාරයි කියලාද අසාරයි කියලාද හොඳයි සාරයි කියලා නේද දුන්නේ කෙලවර මොකද්ද දුන්නේ දැන් තේරෙනවද වැඩේ එතනින් උනුත් තේරෙනවද වැඩේ අහුවෙනවද? අවිද්‍යාවෙන් දුන්නු තේරුම මොකද්ද? හරි අනේ මට මෙහෙම එකක් හදාගත්තොත් කොච්චර සාරද වටිනවද කියලා තේරුම නේද දුන්නේ මුලින් අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් දුන්නේ අසාරයි කියලාද සාරයි කියලාද? සාරයි කියලා ගත්ත එකෙන් අන්තිමට දුන්නේ මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ මොකද්ද දුන්නේ එතකොට? මොකද්ද දුන්නේ ඕ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය නැමති කියන්නේ මොනවද ඕ? හුදු දුක් රස දුන්නේ. ගත්තේ මොකද්ද? ලෝකේ හොඳයි කියලා ගත්තේ මොකටද? සැපක් විඳින්න. දුන්නේ මොකද්ද කෙලවරේ? දැන් ආයක තේරෙන්නේ නැද්ද? අවිද්‍යාවෙන් අපි යමක් ගොඩනගා ගත්තේ මොකක් සඳහාද? සැපක් ආස්වාදයක් විඳින්නනේ. දුන්නේ මොකද්ද මුල? එහෙනම් අපි කැමැත්තක් අපේ තිබුණට ඒ කැමැත්තද ලෝකෙ ඉෂ්ට කරන්නේ? ඒකේ අනිත් පැත්තද? ඉතින් එහෙනම් ලෝකේ කැමැතිසේ නැත. ඔන්න පටිසමුප්පාදේ අනුව අනිච්ච තේරෙනවා ඊට පස්සේ. අනිච්ච කියන එක එක එක පැති වලින් තේරුම් ගන්න එක තමයි ප්‍රඥාව. ඒත් අර්ථයෙන් දුක්ඛාර සත්‍යනොත් අනිච්ච තේරුම් ගත්තා. මේ තේරුම් ගන්න අනිච්ච මොකෙන්ද? පාටිච්ච සමුප්පාදයට අනුව පැහැදිලි නේද? දැන් කෝ කෝ බුදුදහමේ පරස්පර කෝ? අවිද්‍යාවෙන් ගත්ත නිගමනය මොකද්ද? මේ ලෝකෙ මෙන්න මේක මට මෙන්න මෙහෙම දෙයක් තිබුණා නම් ඒක හරි සාරයි වටිනවනේ කියලා ඒකනේ නිර්මාණය කරගත්තේ. අවිද්‍යාපත්‍යයෙන් සංකාර කළා සංකාරපත්‍යයෙන් විඥානාතල විඥානපත්‍යයෙන් නාම රූප බැහැගෙන නාම රූපපත්‍යයෙන් සලායතන කරගෙන සලායතන වලින් ස්පර්ශ කරගෙන ස්පර්ශ වලින් වේදනා විඳලා වින්දන විඳලා වින්දන වලින් මේ තණ්හා කරගෙන තණ්හා වලින් තවත් උපාදාන කරගෙන උපාදාන වලින් තවත් භවක හදාගෙන භව වලින් ಜಾති හදලා ගිය සැප විඳින්න නේද කෙලවර දෙන්නේ මොකද්ද ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝගෙන් කෙලවර වෙන්නේ කෝ සැපතා මේ සංසාරේ දැන් තේරෙනවද වැඩේ? කෝ සැපතා සැප ගන්න පටන් ගත්තා දුන්නේ මොකද්ද ලෝකේ? එහෙනම් ලෝකේ කැමැත්ත ඉෂ්ට කරන තැනක්ද නැද්ද? ලෝකේ අනිච්චයි. ඔන්න පටිසමුපාදේ අනුව තේරෙනවද දැන්? දුක්ඛාර සත්‍ය තේරුම් නැත්තම් යමෙකුට දැන් තේරෙනවද? තව කොච්චර විග්‍රහ කර කර බලන්න ලෝකේ අනිච්චයක අනිච්චම තමයි. අනිච්ච වූ ලෝකයක් මේක. මොනවට තව මේකේ බැඳෙනවද කියලා දැන් දැන් ඔබට දුක්ඛාර සත්‍යට වඩා අවබෝධයක් එනවද දැන් නැත්ද? එනවා. එහෙනම් මේ ලෝකේ යම් තාක් පිරිසක් සෝවාන් ඵලය සාක්ෂාත් කරා නම් එයා සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ මොකක්ද දැකලාද? ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. යම් තාක් පිරිසක් ලෝකේ සකෘදාගාමී වුණාද? එදා සකෘදාගාමී වුණත් මොකක්ද දැකලාද? ලෝකය අනිත්‍යයි දුක්ඛයි. ලෝකය කියන්නේ පංචස්කන්ධය. ඒක පස්සේ අදාහරමු. යම් තාක් උත්තමයන් පිරිසක් ලෝකේ අනාගාමී වුණාද? අනාගාමී වුණෙත් මොනවද දැනගෙනද? ලෝකය අනිත්‍යයි දුක්ඛ දැනගෙන කියන මොනවද දැකලාද? ලෝකය අනිත්‍යයි දුක්ඛයි කවුරු හරි කෙනෙක් කවදා හරි දවසක අරිහත් ඵලය සාක්ෂාත් කරන්නේ මොකක් දැකලාද? ලෝකයන්ට. ඉතින් වෙන මොකුත් නෑ බලන්න ත්‍රිපිටකේ. සෝවාන් වෙන්න එකක්, සකු르දාගාම වෙන්න එකක්, අනාගාම වෙන්න එකක්, එහෙම එකක් නෑ. ඔක්කොම දකින්න තියෙන මොකද්ද? පංච පංචස් උපාදානස්කන්ධයෝ අනිච්ච ලෙස, දුක්ඛ ලෙස, අනත්ත ලෙස දැකලම තමයි පළහතරම ලබන්නේ. වෙන මොකක්වත් ඒකනේ කිව්වේ මේක කටපාඩම්කොල ලියන දෙයක් නැහැ. වැඩේට බහින තියෙන හෙට ඉඳලා. මොනවා ලියන්නද දැන්? හෙට ඉඳලා යමක් යමක් නිසා රාගේ හටගත්තා නම් ඒක මොන ඔයගොල්ලෝ දන්නවද? අතහරින්න. එතකොට මොකද්ද උනේ? රාගය වැඩි වුණාද රාගය අඩු වුණාද? රාගක්කය වුණා. රාගක්කය කියන්නේ රාගය ටිකක් අඩු. එහෙනම් යමක් යමක් නිසා දේශය හටගත්තා නම් ඒක මොකද කරන්නේ? ඒකත් අල්ල දාන්න. ඒතකොට දේශක්කය වෙනවනේ. යම එතකොට ওই දෙකම අත්හැරියනම් එයාගේ මොකද්ද වෙන්නේ? ඔව් මේ ලෝකේ හරි සාරය වටනවා කියලා ගත්තා නම් එහෙම සිතුවිල්ලක් ආවනම් කොහෙද මේක සාර? අනිත්‍ය දුක්ඛ අනත ලෝකේ කියලා ගත්තා සාරේනවා. එතකොට රාගක දේශක මොහක් වුණා නම් මොකද වැඩෙන්නේ ඔය? මොන මගද ඔය වැඩෙන්නේ? නිවන් මගනේ වැඩෙන්නේ. ඉතින් තව මොනවද බණ ලියන්නේ මේ දැන්? ලිය ලිය ඉන්නේ මොනවද? ඔච්චරයි කරන්න තියෙන්නේ හෙට ගිහිල්ලා. තව බණ වන බණ තව ගිගාබයිට් ගානක් ඇහුවත් ඇති වැඩේ මොකද්ද? මෙන්න මෙච්චරයි මේ ලෝකේ අසාරයි කියලා අවබෝධුරා නම් එයාට තවත් අහන්න බණක් ඉතුරු වෙන්නේ නැහැ. බණ අහන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. බණ අහන්න. හැබැයි ඉතින් මොනව අහන්නද තව? දැන් ඉතින් මේ හිර වුණු හිරවිල්ලෙන් ගැලවෙනවා මිසක්ක තවත් නම් ඉතින් ලෝකෙට හිර වෙන්නේ නැහැ කියන අදහස එනවා. එහෙනම් එහෙනම් කොහොමද කෙනෙක් පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම ලෙස සෝවාන් වුණා නම් සකු르දාගාමී වෙන්නේ කොහොමද එහෙම? ඒකම දැකලා ඒකමද ඊට වඩා වෙනස් එකක් දේ නමින් තිබුණාට. 6 ළමයෙකුට ගණන් වලට ලකුණු 100යි. 100න් 100යි. ගණිතයට දක්ෂයෙක්. 10 ළමයෙකුට ගණිතයට ලකුණු 100යි. ගණිතයට දක්ෂයෙක්. ඈ ඊළඟ 11 ළමයෙක් ඉන්නව ගණිතයට ලකුණු 100යි. ගුරුවරයා කියන ඔය ළමයා ගණිතයට දක්ෂයෙක්. A level math class එකේ තියෙන ගණිතයට ලකුණු 100න් 100යි. එයත් ගණිතයට එතකොට හතර දෙනාම ගණිතයට දක්ෂව තමයි. හැබැයි මට්ටම් කීයක්ද? අන්න ඒ වගේ හිතා ගන්න ඕක. සෝවාන් වෙන සෝවාන් වෙනකොට ලබන අනිත්‍ය දුකනත් අවබෝධයට වඩා සකෘදාගාම වෙනකොට ලබන අනිත්‍ය දුකනත් අවබෝධය වැඩි ගැඹුරුයි. අන්න එහෙනම් මේක ගැඹුරෙන් ගැඹුරෙන් අවබෝධ කරගෙන අවබෝධ කරගෙන යායුතු ක්‍රමයක් තියෙන මෙතන. ඒක කරන්න කරන්න වෙන මොකුත් නෙවෙයි. රාගක්කය, දේසක්කය, මෝහකය අයං ඒකායනෝ මගෝ එකම ගය තියෙන වෙන කන්නේ. ඔන්න ওই ටික තේරෙනකොට තේරෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති වැඩක් නෑ මොන සංකාර කර කර මොනවා වෙන්න හදන්නද මොනවා වුණත් මොන જાතිය හැදුවත් අවසානේ මොකද වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ලැබෙනවා නම් මොනවා හදන්නද සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති මේ දකින්නේ කටපාඩමෙන්ද ප්‍රඥාවෙන්ද යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති ලෝකේ ඔන්න ඔය විදිහට තමයි දුකෙන් නිදහස් වෙන්න ඕන. ඒ සමග්ගා ඔය විසුද්ධිය, ඔය සුද්ධ වීම, ඔය නිවන සඳහා තියෙන එකම මගයි. ඒක මොකද්ද? අරි අට මග. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.